සංයුතේනාමඤ්ඤත් භාවා දුක්ඛංචි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා යතෝ කෝධෝ අයං අත්තෝ විවිච්ඡ කාමේ විවිච්ඡ අසුරලේ ධම්මේවි සවිතක්ඛං සවිකාරං විවේකං කේදු සංපදමද්ධානං උපසම්පද්ද විරති එත්තාවතා කෝධෝ අයං අත්තා පරම දුක්ඛ ධම්ම නිබ්බානං සත්‍යෝ හෝති ගෞරවනීය සෝදාගර මහා සංඝරත්න මහතරයි. මේ පාදක මහත්වරු දීපත්වයේ අතිපතාපවත් ආයන ධර්ම දේශනා මාලාව සඳහා අපි ඉදිරියෙන් ගියාගත්තේ සුපිටකේ සූත්‍රකයේ පිළිම සඳහන් වන දීගනිකාය මුල්ම සූත්‍රය භක්මදාල සූත්‍රය අපි විවිධ ක්‍රමයේ දේශන වාර ලාභතරක් සේවම් කරගෙන අද මේ ප්‍රවිද්‍යා කාරණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන පස්වෙනි චේතනාවට පස්වෙනි වාරයට පාලකේ වාරයට පාලකෙන් දෙනවා. මේ පසුගිය අවසාන වාර දෙකේදී අපි මේ බ්‍රහ්මජාලයේ ජාල වශයෙන් පරිලයි වශයෙන් දැල් වශයෙන් සඳහන් කරලා තියෙන දෘෂ්ටි හත දෙකෙන් අවසාන දෙනුවට නැත්නම් අවසාන ඒකට අත දෙලයි තිබුණා. ඒ පොකුර කරන නමක් කියලා තියෙන්නේ පාරම විත්ත ධම්ම නිබ්බාන වාදා කියලා. මේ ආත්මයේදී විත් දැනීමේ දුක් දෙවන් කිරීමක් අනුමත කරන විත්ත ධම්ම නිබ්බාන වාදය. ඒ විත්ත ධම්ම නිබ්බාන වාදය අර මෙතෙක් සාකච්ඡා කරපු හැම ප්‍රශ්න ජාල අනිකුත් චතුරවට වඩා ඉතාමත්ම ජනප්‍රියයි ඉතාමත්ම උත්සුක කරන තුරේ උනන්දු කරන තුරේ ධෛර්යමත් කරන තුරේ ප්‍රසාදය අභාව ඇති කරන තුරේ ඒවල අනිත්‍ය වගේ කියන දේවල් උගත දාර්ශනික පැත්තට යන්නේ බොහොම විවිධ ගතියක් තියෙනවා කල්පනාවට ගොඩක් දෝචරයි නෝමේ පරම දීප්ති ධම්ම නිබ්බාණය කියන මේ දෘෂ්ටි ගැනීම මේ ආත්මයේ වීම එළදීහගේ වුණක් ගැන කතා කරනකොට කවුරුත් වගේ නිින්දෙන් අවතිගෙන ගතියක් තියෙනවා. මේ නිමින්න සඳහන් කරලා තියෙන්නේ ඒක ගියකාර සඳහන් කර ආකාරයට නැත්නම් යෝතිමානි ගිය වතාවේ ගත්ත විදිහට දුක්ඛ ධම්ම නිර්මාණ වාදා සතෝසක්කස්ස පරම දුක්ඛ ධම්ම නිර්මාණ සංඥාතෙන්ති මේ දුක්ඛ ධම්ම නිර්මාණ වාදී සතෝසක්කස්ස ඇත්තාවම සත්‍යයකට නැත්නම් සදාකාලික සතෙක් ඉන්නවා කියලා පිළිගන්න වාදී සංස්කෘත වාදී කියන්නේ මේ පරම වූ දුක්ඛ ධම්ම නිර්මාණය පනවන කොහොමද යතෝ භෝකෝ අයං වත්තා පංචේ කාමගුණේ සමප්පිතෝ ධම්මෝ විදෝසෝ පරිවාරේ චේත්තාවකාශා චේත්තාවකාශෝ අයං චේත්තාවකාශෝ භෝ අයං වත්තා පරම දේශයන් නිස්සාරණ වත්තෝ හෝති කියන. අපි ඒක ඉන්නමදාගත්තේ මේ පංච කාමගුණයන්ගේ සමත් සමත්පිත වෙච්චි. තමන්ගේ භූත වෙච්ච පරිවාරණය කරන ලද පංච කාමගුණයන්ගේ සංසුප්ත වෙච්ච පිරිච්ච සංවේදීම ලබාගත්ත සුඛ විදෝදී ත්‍ත්වයට ලං කරගත්ත මිනිස්යා මේ පමණකම කර්ම දික්ක ධම්ම නිපාණයට ගන්නවා කියන එකයි මුලින්ම අර්ථය. ඉතින් මේක අපි ගිය පාර නිකුලන් කතා කරන සතෝ සත්‍යස්ස කියන මේ අත්තාවුර තාක්ෂණයක සදාකාලිකව සත්‍යයක. අපි ගිය පාරදී කතා කරගත්ත මෑත කාලේ මේ කාලේ බොහොම ප්‍රසිද්ධ කියන ආත්මයක් සතෙක් නැතය මේ ජීවිතයේ ඔක්කොම අමාර වෙනවා කියන උච්චේකවාදයට අනුව මේ පරම දිත්ත ධම්ම නිබ්බාණයක් දේශනා කරන වාදයක් තමයි මේ අපි දෙවන් කරන්නේ ඉන්නේ. උගාත්ම ලෝක පැතිරලා තියෙන මේ පස්සම් ගුණය සම්මිතේ සංකතාව ගුණයේ ඉතේ සත්සන්තෝක්ඛ ගැටයක් ඇතුළේ මේක තමයි මිනිස්සුන්ට ලබන්න පුළුවන් උත්තරීනේ කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සත්‍යය. ඒක නිසා ඇහත් රූපයක් නැත්නම්ක් ශබ්දයක් නාමයක් සංකේතයක් දිවක් රාගයක් ආයත් සාගක් කියන මේ පංචේ ඉන්ද්‍රියන් ගෝචර වෙන මේ මේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතන සත්ත්ව රෝම ඝාන ජීවා කාය කියන අභ්‍යන්තර ආයතන සත සම්පතෙන් ආදී කිරීමෙන් ධර්ම විත්ත ධම්ම නිර්මාණයක් වන්න පුළුවන් කියනවා. ඉතින් මේක රූප ලෝකේ රූප ලෝකයේ කියන වැඩේ අතන මේ භාවන මේ උදාහරණය සඳහන් කරනවා කියන බලනකොට කාම ලෝකයේ ගැන මේ කතා කරන්නේ. ඒක ළඟා වෙන්න පුළුවන් එයින් එහාට කල්පනා කරන දේවල් වික්ක ධම්ම නෙවෙයි. මේ ආත්ම කතාවක් නෙවෙයි. එක්කෝ දුක්යි ඒ නැත්නම් මේ ආත්මෙ යහපතට ගිය දෙයක්. ඒ ඔක්කොම මේ අත්‍යන්තයි. ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි. සාන්දෘෂ්ටික සාන්දෘෂ්ටික දේ නම් මේ ඉන්ද්‍රිය ගෝචර පංචකාම සම්පත්තිය. ඉතින් පංචකාම සම්පත්තිය ලබා ගන්නාම ඒක නිවනක් කියුවාම ඒ ආහත් වගේ බලාපොරොත්තු දනවන හදාගන්න පුළුවන් දෙයක් කියලා. ඒ වගේම හොඳටම ඒක මේ නෞකාල් දෙවියෙක්ගේ ආශිර්වාදේ දෙවියන්ට යාඥා කිරීමේදී පරණ දිනකට වස්තු හම්බ වෙනවා කියලා කතාව එකට නොදෙන ප්‍රතික්ෂේප වෙනවා. මහන්සි වෙලා ඒ මහන්සිය සාධාරණ අසාධාරණ දෙකම ප්‍රශ්නයක් නේ. ධාර්මික අධාර්මික තෝරන ප්‍රශ්නයක් නේ. මේ මහන්සි වෙලා හම්බ කරගෙන ඒකත්කම් සැකයේ විශේෂයෙන් දින්නින් තෝරලා කියන කතාව. ඒක ඇත්තටම කවුරුත් නොකියුවත් ඒක සමීකර වෙනම සාක්ෂි ඥානයෙන්මත් ඇවිල්ලා සම්බේ කාර්යය නිරන්තර බඳගෙන මන නොකියුවට ලෝකයේ අයින උතන තමයි. විශේෂයෙන්ම පැරණි සංස්කෘතික බලකට අද පවතින සංස්කෘතියේ විශේෂම පුරාවක් ඉගෙන දෙන හොඳින් හොනාරගේ සාධාරණව අසාධාරණව තම තමන්ගේ පංචකාම සම්පත්තිය වඩා වර්ධනය කිරීමට පෙළඹිච්ච සතු මානසිකත්වයේ දිනු ලැජ්ජ බය නැති යුගයක් අද ඉන්නවා කියන්නේ. ඉතින් මේ යුගයට හේතු දෙකක් අපේලා ධර්ම දේශනාදි මත කරගත්තා. එකක් තමයි මේ නාටකදී ඇත්තේ විද්‍යානුකූල තාක්ෂණික දිනුනේ ඒ කාන්තේම මේකටම තමයි ආවදා. ඒ කියන්නේ ලෝකේ දේවලේ අදදීල රටසම්පත් කරනවන්නේ මතුපිට අරගෙන යන්ත්‍ර සූත්‍ර හදාගෙන ඒ මාර්ගයෙන් අනුස්මාදයේ ජීවිත කායයට අවශ්‍ය කරන මේ ආම වස්තු උත්පාදනය තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ආර්ථික දියුණුව කියලා, දේශපාලන දියුණුව කියලා, සමාජික දියුණුව කියලා අද පවතින වාදය වුණා. මේ වාදයේ ප්‍රධාන වශයෙන් හේතුව තියෙන්නේ දීප්ති ධම්ම නිබ්බාණය. මෙලොව වශයෙන්ම ලබන්න පුළුවන් ඒ සංකල්පය. මේ සංකල්පනේ ඉන්ද්‍රිය ගෝචරයි ඒ වගේම මේ දස දාන වස්තු වලට එහෙම නැත්නම් මේ සූත ගබ්බ ගන්ධ රස ඉස්පර්ශ කියන බාහිර ආයතන වලට ඒ දෙය ඉඩක් දෙන්න පුළුවන් කියන්නේ. ඒක හොඳේ කෙනෙක් පිළිගන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් ඇතුළතින්ම ඒක පිළිඅරගෙන වගේ තමයි වැඩ යන්නේ. මේකේ ප්‍රවත්නද තමගේ තම කඩාවක් දෙන කිරීමට පුළුවන් ක්‍රමයකට ඒ සම්පත් හොයන තමයි. අර සිංහලෙන් ඒක වේදනාත්මක සුවේ ආකල්ලා මේකල්ලා දෙවි කරපල්ලා කියන විදිහට ඒ ලබන ක්‍රමයේ හෝ මෙහෙර පස්සේ ගෙවන්න වෙන ක්‍රමයේ පිළිබඳව වගකීමක් පවතින තමයි පුළුවන් විදිහට කරගෙන ඉන්නේ කියලා. ඉතින් මේක ආයම දායකවත් ලෝකෙ ළඟා වෙච්ච මූල ධර්මයක් මේ. හැබැයි මේ මූල ධර්මයේ ඇතියත් උනන්දුකාරකයි. අනිත් කෙනා පරේලා තමන්ට අවශ්‍ය කරන මේ කාම සම්පත්තිය වැඩි කරගන්න ඒ වගේ ආස්වාදයේ වැඩි කරගන්න උපවාදයෙන් පටන් ගන්නකොට මේ සමාධිය අවදි සමාධියක් බාටපත් වෙනවා විචිත්ත සමාධියක් බාටපත් වෙන සමාධියක් බාටපත් වෙන නිසා මේ හත් සංවිධානය කරන්න ලේසි ඒ වගේ සති කාලීනව බලාපොරොත්තු ඇති කරගෙන ප්‍රතිපත්ති අදාළ ඉදිරියට යන්න පුළුවන් ගැතියක් තියෙනවා කවමදාකවත් මනසේ ආදී මේක ළඟා වෙලා නැහැ ඒ ඈම කෙරෙහි කියන්නේ ඒක මත්තර දවසක ළඟා වෙනවා දැන් මේ ළඟා වෙමින් ඉන්න නිසා කැමතිනම් මේ සමුදේට ඒ ආවේගයට ඒ දාසෙන් බැඳෙන්නේ බොහෝ දෙනා ඒකට තමයි බැඳෙන්නේ ඉතින් මේක තමයි ඔය මාත්‍රාදියා භාගක මිනිස්වාදී අදහසක මේක නම් අපේ මේ ප්‍රජාතන්ත්‍ර සුරාගේ සාර්ථක දික්කේ බරව හරිද කියන දික්කේ බරව මේකෙන් පස්සේ වල යන ආභ්‍යන්තය එක අපේ ජීවත් වෙන මේ සඳහන් අපි මේ සමාජයක් අයින් මේක ආධාරයේ කොමියුනිස්ට් සිලාකට මේක මෙහි බලකොඩ තුනක් පාඩපත් වෙනවා ඒ වගේ දෙයක් ලබා ගන්න පුළුවන් පස්සේ පත් වෙනවා ඒ කාලේ දේශනාවේ හොඳ අංග වෙන්නේ නම් ඕනෝලෝකෝ අධිකෝ කාම දායක ඒ යෝගේ අවදාකවත් ඒ තෘප්තිමත් භාවයට පත් වෙන්න බෑ ඕනමයි එකමයි කාම දායකමයි මෙන්න මේ කියන කාමයට උදාසකම් කරන වහල්කම් කරන ගතිය හැර ස්වාමිත්වයෙන් බෑ අර කියන විදිහට සමප්පිතෝ තමන්ගේ ලෝකේ පරිවාරයේ පිළිවෙතේ ඒවගේ සමාරපණය වෙලා අංග සම්පූර්ණ වෙලා ආත්මකින් කාමයේ සයිත්‍යයට යන්න බෑ. නමුත් මේ වාදයේ කියන්නේ යනවනම් යායුත්තේ එතනටයි ඒ මොකද එතන තමයි ආම සම්පත්තිය කියන්නේ. ඒක මේක ආර්ථික සමාජික දේශපාලන පැත්තේ විග්‍රහය කොහොම වුණත් යෝගාවචරයේ පැත්තේ නළුවත් යෝගාවචරය සම්පූර්ණයෙන් මේකෙන් තොරයි ඉනිහිලයි කියලා නම් කියනවා. ආන්නේ ඒ தත්වයෙන් යෝගාවචරයට භාවනාව සඳහා ඉඩපාඩුවක් විවේකයක් ලබා දීමටයි මුලින්ම සීලයක් මතක් කරන්නේ තමයි විඳින තක ලබන රත්යය පුළුවන් තරම් ධාර්මිකව සාධාරණ එකක් වෙන්න ඕන. නොවුනොත් ලැබෙයි නමුත් ඒ තක නිසා කවදාකවත් මේ ආයවචන දෙකට යටින් කියන විත්ත සම්පත් කරන්න ඒකට විශ්වාසයක් ලබා දෙන්න සමාජයක් ලබා දෙන්න උදව් වෙන්නේ නැහැ. ඒක මේ කතාවක් ඇවිස්සිල්ල තමයි සිද්ධ වෙන්නේ නිසා ඒ ලබන සම්පත් ධාර්මික වෙන්න ඕනේ. නොවුනොත් මෙතෙන් දෙන්න. ඒ නිසා ආගමික ජීවිතයක් ගත කරන කෙනාට මේ පංචකාම ගුණ සමත්විත භාවයේ තමන් ජීවිත භාවයේ පරිවාරණය කරන භාවයේ නැතුව බෑ ඒක තාක්ෂ මූලික තීපයක් තියෙනවා මූලික අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා ඒවලට කවදාකවත් බලකට ගන්නවා කියන්නේ බෑ නමුත් විහාරපත්තේ ලබන දේ ධාර්මික උනේ නැත්නම් ඒකෙන් සමතයක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා මතයක් ඇති කරලා කියනවා බුද්ධ ආගම වගේ විෂයක් වෙන සංදර්ශනයක් විවර රටාවක් මොහොතට ගැලපෙන්නේ මාධ්‍යම පාන්තික ආර්ථික මේ කලන්තියකට කියලා. ඉවාකටත් මෙන්න මේ ධර්මයේ කරනවා විත්ත ධම්ම කුසේ කියලා කියන්නේ කාමයේ සංකල්පණය වීමයි කියලා ගත්තට ඇදලා. මොනවාක්වත් කර ගියා ගන්න බැරි එකට අහඹ කරගන්න බැරියක් දුක ආගමක් ධර්මයක් ගැන පිළිවිදු ජීවිත ගැන හිතාගන්න බැරි තරම් ආර්ථික ආත්ම දරිද්‍රතාවයකටපත් වෙනවා. මධ්‍ය සංකීර්ණයත් යම් දවසක තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම මට හැලෙතලකේ පහළ වෙන්න කලින් ඉඳලම මේක තිබුණා. ආම සංකප්පණියෙන් මෙලොව වශයෙන් දකින දේ නිවනක් කියලා කල්පනා කරගෙන තම තේරයක් ආදාපත් ලෝකේ වෙලක් නැහැ. අරවතනාංශ වගේ කෙනෙක් ඒ වගේ දේවල් අනුමත කරන්නේ නැහැ. ඒක නිසා අපිට මැද පන්ති ඉඳගෙන වරේක අතිවිච්ඡා වරේක හිග භාවයක් තියෙති අන්නර කාමයෙන්ම නැත්නම් කාම ගුණයෙන්ම සැප ලබනවා කියන එකට එහාට යන තරම් කොට අපේ සත්‍යයක් තියෙනවා ඒක සදාචාරයක් කියලා කියන කල්පනා කරන්න ඕනේ ජීවාවතර වෙලකෙල නැත්නම් ආගමික භාවිත ජීවිතයක් ගත කරගන්න අපි තවත් මේ අදහසම ගැඹුරට ගිහිල්ලා බලුවොත් අපි මේ පළවෙනියෙන්ම ඇති වෙච්ච ඒ ආරම්භක ධාතු වගේ ඉන්ද්‍රිය නීතිවල කියන්නේ ඒ කියන කාමවත්තුන්ගේ ඔය කියන සම්පූර්ණයක් ලැබෙන්නේ ඒ නිසා අපේ ප්‍රිය වූ ඥාති වත්තේගෙන් වෙලා හම්බ කරනද භාවෝග වස්තු වත්තේගෙන් වෙලා ඥාති පරිවර්ත භෝග පරිවර්ත කියන දෙකෙන් වෙලා විදේ ලැබෙන්නේ මේක ලැබලා අපි සාරවත් දේශනාවක් අනුව ගුරු මතයක් අනුව අපි කම තහනකට හිත යොදවයි කිය. අපි ආනාපානයේ හිත යොදනවා, සිහියේ හැදීමට හිත යොදනවා, සක්මන් භාවනාවල දක්වන වශයෙන් යොදනවා. ඉතින් ඒක වැඩක් කරනකොට ඒ වර්තමාන මොහොතේ පිටපා සංදුක්තා කරනවා. මේ හිත ආරමුණක් අඳුනාගේ හිත බොහෝ විට මොමලකට දෙනවා. ආයෝෂම කාඩ වැඩ. ආයෝෂම කාඩ වැඩෙන් ප්‍රධාන හේතුව මොකද? ඒ අරමුණේ දිගට ගන්න බැරි කියන එක අපි හැම කෙනෙක්ම මේ වෙනකොට බුද්ධලිකව උපදේශයිතව හෝ රහිතව අත්දකලා තියෙනවා. ඇයි අර වෙනට තිබ්බහම හිත ඒ අරමුණේ පිට දුවන්නේ නන්නත්තර වෙන්නේ පාරේ අතුරුකාරවල විදිහේ දුවන්නේ. පුරා වෙලාට මෙන්න මේ විදිහේ කාම ගුණයන් පිළිබඳව ඇත්තා වූ අත්‍යුක්තිකර භාවයද ඒවා ලබා ගැනීමට ඇති නිශ්චයම් ප්‍රයෝගයක්. අනිත් ඒවා ලබා ගැනීමට තියෙන ප්‍රයෝගයක්. ඒ කාටද එක අරමුණක බොහෝ වේලා පාස්තාගෙන යන්නේ බැරි කඩක් පාවිච්චි. ඒ නිසා මේ අරමුණ පිටින් පච්චවල සමාධිගත කරන වැඩ පිළිවෙල කියන ප්‍රධාන බාධා වෙන්නකොට දෙන්නන්නේ මේ නීවරණ ධර්ම පහ. නීවරණ ධර්ම ඉස්සල්ලාම තියෙන්නේ කාම ඡන්දය. මේක තමයි බොහෝ දෙනාට අරමුණ ඒකපාත්තාගෙන යන බැරි වෙන කාරණා. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ කාම ඡන්දය කියන එක නරක දෙයක් නෙවෙයි. ඒක හොයන්නේ ඒක හොයපුවාම ඔය ධ්‍යාන ලබලා නිවන් ලබලා කියන මෙලෝ හැපත් මේ මෙලෝ හැපත් ලබන්න පුළුවන් ඒ නිසා අපි කාම සම්පත්තිය දෙන්නා අපි ඒකන දෙල ගාවේදී ක්‍රමවේදී කියලාගෙන ඉඳ අපිත් එකතු ඉතින් මේ දෙනාර භාවනාගෙන විදිහට දලුවකට දාලා අර කාම සම්පත්තිය සඳහා යනවා කියන එක නම් හිතා ගන්න අමාරුයි අදුම ගානේ ඒවා පිළිබඳ යම් ප්‍රමාණයක් අහලා විස්වාගාලා කල්පනා කරලා භාවනාවට දෙලෙච්ච කෙනා දලුව ඒ බොහෝ විට ඒ භාවනාවේ මූල කර්මස්ථානේ පාවා දෙන්නේ සතිය පාවා දෙන්නේ ඒ වගේ කාමවිදයකට තමයි. ආන්නේ ඒකදී පේන්න පටන් අර ගන්නවා. අපි මෙවැනි ධර්ම නැත්නම් මෙවැනි වාද විවාද වල නිමුතුනට ඉඳහා වුණාට අපි මේවා මේ තරම්ම මනස බෝඩ කියලා බැලුවට හැම කෙනෙක් තුළම තාම තියෙන ඒ වගේ ප්‍රස්තාව තියෙනවා. අපි ඒක වැඩක ඒක ඉරියව්වක ඒක අරමුණක බොරේ වෙලා ඉස්සපාත් ගන්න බැරි පැහැදිලිවම අපේ හිත ඉන්ද්‍රිය පරිපද විඥානේ අරමුණු රස විදේ දුර. විවිධාකාර අරමුණු විදේ දුර. දුවන්න දුවන්න දුවන්න වෙන්නේ මොකද? දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධය අඩු වෙලා අර ඉරියව් මාර්ගෙම සහ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ ඇහැ කනනාසේ දිවකය විශේෂ අරමුණු රස වේදනා දුවන හිත. ඉතින් මේ නිසා මේ හිතට හේතු වෙන්නේ උච්ඡේදවාදීව හෝ හත්කවාදීව මෙලොව වශයෙන්ම දැනුමේ කලේතු නාන්නෝන අන්නෝන බොන්නෝන අරක බලන්න ඕනේ මේක අහන්න ඕනේ ආදී වශයෙන් මේ තම සමස්තික සමන්ගේ රෝග පරිවාරයේ කියන කාලේ මානවස්තුතියදී ආකාර. ඉතින් මේ භයානක රෝගයක්වත් දඬුවම් කළ යුතු වැඩක් නැහැ. ඒ සංසාරයෙන් එන දුරුකමයි. ඒකට කියන මෝහ පාඩක කියලා. නිරෝපකේ තියෙන තාක්කයි ඒක ඉදීම ඒ විහාරට අදිනවා නමුත් අපිට මේ විදිහට කියන මේ ප්‍රතිපක්ෂ වන සයකට විකල්පයක් වශයෙන් අපිට ආරවුණක් තියෙනවා එම වෙලාවෙදීම ඉදිරියට වැඩ කරන කරුණ දෙකක් මතකේ තියෙනවා සේනාසනයක දක් වෙනවනේ සේනාසන පරිවර්තනය පිළිබඳව එළඹ සිටියේ පරිසංකායනෝ සේනාසන පරිවර්තනය කියන එකෝ හයිනාගලෙත් දාන වන්දනවල පරිසංකායෝද පුණ්‍යවාදම් පරිවේවාමි කිය පුණ්‍යපාතිකල් දෙයින් පිළිබඳ ඒ ඊළඟ කාර්යයක් තියෙනවා. ඒ වගේම දුරක් වන්දනවල නැත්නම් බෙහෙතක් වන්දනවල මේ හැම වෙලාවකම ඒකලියුක්ක් තියෙන නිසා ඒ භාවනා කර්මස්ථානයක් සහිත ආරණ්‍ය වාසී සම්භාවනවක ස්ථානයේ ඉන්න කෙනාට කාමදී දුර වෙනුවට සදාගත යුතු විකල්ප අරමුණක් තියෙනවා. ලක්ෂණයේදී මම දක්වනවා. පරියන්කේදීන සම්මතයේ කර්මස්ථාන. ඉතින් අපි හිතමු ලෝකයේ එවැනි කර්මස්ථාන තිබුණේ කියලාගෙන නැතිකොට ඒ කියන්නේ මේ විත්තදානයේ කාමගුණ සමාස්තනය සංතරපයේ සමන්ගේ භූත පරිවාර භාවයේ හැර මේ නෙමෙයි හොයන්නේ. දෙකම වලට ඒකාන්තයෙන් කාම දාතයි. කාම දාතයේ පහුදේ තමයි කරන්නේ කාම වලේ තමයි කරන්නේ කාමයාටමයි දාතකම් කරන්නේ. එනිසා කාල රාජිනේගේ කාමරාජ දාන්නේ බලකම් මෙහෙවරකම් තමයි ඒ රජේ වෙලා පිටු වෙලා විවිධ නිලකල දරමින් බාහිර ලෝකෙට කරන්නේ. ඉතින් ඒක විශාල වශයෙන් ලෝකයේ අයිමු නැත්නම් අද ගණක් වෙලා තියෙන්නේ මේ මේ දුක්ඛ ධම්ම නිබ්බාණය මෙලොව හේම දුක් ජීවන් කරන ලබන්න පුළුවන් එකක් වශයෙන් වල සාමතුලිය. ඉතින් ඒකට අර මේ මානසික සඳහන් කරපු විදිහට චූල කීයක්වත් මධ්‍යම කීයක්වත් මාහිලයක්වත් මොනවක්වත් දුන්න නැතුව නැතිල තියෙනවා හිතින්වත් ඉඳ තියෙනවා හිතියා ඒ කාම ගුණය ලැබුවත් මේක අවසානයේ වෙන්නේ ඒක ලෝකයේ ජනප්‍රිය නැත්නම් ප්‍රසන්නවාදී වෙන්නේ කවදාකවත් කියලා ඒක නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාම ගුණයේ කාම දාසලම් කරන්නේ සුච්ච නිහින සුච්චරිත සම්පූර්ණ හිතන්න නරකයි එනකොට ඒක සෑහෙන කොටස් තාම අපලම තියෙනවා අපිට බැරි වුණේ කවදාකෝ අපිට අරමුණ දෙක තියාගෙන ඉන්නකොට මහල ඡන්දයක් වුණා හිත පිටියනේ අපි පස්සේ කියලා දකින්ද අපිට කාම දාසක් කාම දාසකත්වයේ දෙන්නේ බැහැ ඒක නිසා අපිට විපස්සනාට මේ කගේ දිහා බලනකොට අපිට කාම ඡන්දේ වශයෙන්කට මට කාම ඡන්දේ ඇති වුණා කියලා සිහියෙන් ඒක දැක ගන්න පුළුවන් ඒක නික සුත්‍ය දෙයක් විදිහට දකින තාක්කල් කවදාකවත් කාමච්ඡන්දේ අපිට ගැලවෙනවා කියන්නේ. අපි ලකින කාමච්ඡන්දේ 10 එකක් විදියට. ඒකයි ප්‍රතිපදාවේදී ලම්මාන පස්සනාවට මේවට ගලව දෙලා තියෙන්නේ. මේවන්න ධර්ම කාමච්ඡන්ද ධර්ම මේ භාවනා කරන්නේ ඒකනවා. අල්ලතෝ සීලක සීතල දෙනවා. සමාධියේ උත්සාහ කරන කාමච්ඡන්දේ ගෝකලයේ කියන මේ වන ඉතිරිල නිසා කාමච්ඡන්දේ එන්න සොත්තර කාමච්ඡන්ද වේවතර ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා මේ දෘෂ්ටි අනුගමන තියෙන ආදෝමා මෝල දෘෂ්ටි. මේවා මේ බල්ලෝ රත්තු වාගේ ඇතිකල දුරු මිනිස්සු මේවා කරනවා කියලා අපි දෘෂ්ටි ගති කියන්නේ පහත් කරන කාකල් අපතුලමත්තා වූ දෘෂ්ටි. ඒ දෘෂ්ටි වල ලබන ලබන දැක්ලා ඒවා නිකන් දුරු ධර්මතාවය විදිහට ගැනීමේ ශක්තියෙන් දුන්නේ ඉතිරිදී. ඒක අපි තේරුම් ගන්න මේ දෘෂ්ටි නිරෝධතාව සියර හිලක් දෙන්නලා. සියර දෘෂ්ටියක් ගන්න බලින්න වටේ. මේ දේශනා කරලා තියෙන දෙයකට. නමුත් මේක සෝරාජ අපරාධයක් කරපු දෙයකට හෝ එහෙම නැත්නම් දඬුවම් දීපු කරක් මේක මිනිස්යාගේ අතීතවල ගෑවිලා තියෙන දුකක්. ඒක දැක්ක දැනගත්තොත් පමණක් එහෙම විශ්වාසකින් ගැලවීමක් තියෙනවා. සම්මුතනකලේ දේශනා කරන දැක්කලා ඒක හොඳට එයින් ගැලවිලා අනේ මේ ලෝක සත්‍යය 100ට බරලාන. අනුනමයකටත් වැඩි ලාන මෙහෙම ඇලීගෙන වාසය කරන හැටි ඒ ජාලයේ පැතිරලා දිගින් දිගට දිගින් දිගටම දුක වඩන හැටි උන්වහන්සේට තේරෙන නිසා උන්වහන්සේ සඳහන් කරන මේ කෝච්චේ පරවයක් පරවයක් පාසා පරිච්ඡේද පරිච්ඡේද පාසක් කවදාකවත් එහෙම කෙනෙක් මම වෙන්කල හලකන්නේ පහත් කළ හලකන්නේ ඒකයි මගේ තියෙන සාදී ගුණය ඒ වෙනසෙන් දැන් කාම ගුණයන්ම නිබ්බාණය කියලා කල්පනා කරලා වැඩ කරුවොත් අපි මම නම් එහෙම නැtei කියලා ඒකත් අවශ්‍ය වෙන්නේ නැහැ දකින්න උත්සාහ කරන්නේ ඒකයි උන්වහන්සේ කියන ආදී ගුණය. උන්වහන්සේ දකින්නේ මෙතෙන් යන්නේ සූදාව. මෙතෙන් ගියොත් අන්න දොරසෝ මෙන්න මේ ආකාරයේ භවයට ගැලපෙනවා. ආකාරයට. නැත්නම් මේක සංකාරගත පස්සේ කියනවා මම යන්නේ නැද්ද? මොකද මේ කාම ගුණයන් මම ඒකට දක්වලා දෙනවා. ඒ නිසා මේ කාම ගුණයන් පිළිබඳව අවබෝධාවය කාමයන් රහසේ දුක් විඳින කියන තරමටම දිනු කරගත්තා නම් හොඳ යෝගාවක්. ඒකට උදව් කරගත්තොත් කාමයන් පිළිබඳව තමයි ඒකල කියන කාම ධර්ම පිළිබඳව අවදි භාවයක් ඇති කරගන්න. මට මේ මේ පැත්තේ ආතාවල් කියනවා. මට මේ මේ පැත්තේ මේ ක්‍රියා කියනවා. මේ මේ පැත්තේ මම ළඟා කරගන්න හදනවා කියලා. තමයි තියෙන පෞෂත්ව ලක්ෂණ තුල දැක ගන්නට යම් කිසි කෙනෙක් උනන්දු වෙනවා නම් අරෝද කාම ලෝකේ කාම සම්පත් ලබන්න මනස වැඩියක් උනන්දු වෙනවා වගේ අර මිනිස්සුන්ට යෝගාවචරයක් වෙනවා. ඒක නිසා කාම වස්තු පිළිබඳව මධ්‍යස්ව බලලා අනන්තල ඇතිදී ඇති දේ වශයෙන් දකිනවා මේක මේ ඔක්කොම දරාවය දුර්බලීත්වය කියනවා කියලා ඒක පිළිබඳව වෛර කරන්න ගැටෙනවා අනේක එච්චර නෝනක හුරුව. ඊට පස්සේ අපි අද ඉදිරිපත් කරන අලව ධර්මයක් එක බලනකොට ඇයි එහෙම ධර්මයක් වශයෙන් දැනිය යුත්තේ ඒ වගේම අධර්මයක් වශයෙන් හලකලා කුච්ච කළ නොකලක යුක්ත කියන යම් යම් කාරකවලක් හම්බ වෙනවා. ඉතින් කාම ආසාවල් නැත්නම් මේ අන්නේ කියන අභිෂ්ඨමය සමිකරණ අධ්‍යාපය වශයෙන් ජීවිතය තිබ්බ කෙනාට මේ දෙවෙනි කොටසක් වෙනකොට හතරකට තේරෙනවා හැබැයි කනගාටුවක් නැතුව මේ ඒකත් ඒක තමයි අද දවසේ තේමාව වශයෙන් ඉදිරිපත් කරන්න හදාගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දික්ක ධම්ම නිබ්බාණය සඳහා ඒ කාලේ පැවිදි දෙවෙනි මතය තමයි අපි අත ගන්න. පරිවර්තනේ කාම සංතරපණය වෙන්නේ නිවන ලබනවා කියන එක. දෙක තමයි සමන්‍ය ඒවමාන. තවත් ඒක වෙනස් කරලා තියෙන ඉහි තියෙනවා. කොහොමද? අත්තිකෝ හෝ ඒකෝ අත්තා යම් දුවන් වගේදී. හැබැයි මෙලොව කියන්නේ කාමයේ සංකල්පණය කරන විට ආත්මයක් ඇතැයි මම කියනවා. මෙතන අත්තිකෝ දාන්නේ. එහෙම අපරිණියේ ආත්මයක් නැතයි කියන්නේ. ඒක වෙනකක් තියෙනවා. ඒකවත් අය ඒ කියන දේ කියන නොච්ච කෝ අයන් අත්තා ඒතාවත පරමදිත්තු නිබ්බාන පත්වේති හෝති ඒ කියන විදිහට ඒ කියන ආත්මය කාම සම්පත්තිය වෙනින් සංකල්ප වෙනින් නිබන් ලබනවායි කියලා ලබු කියන්නේ. මෙතන පළවෙනි මතයේක අභියෝගයක් විවේචනයක් ආදී ඒවා පිළිබඳව කරන සංකල්පයේදී අයි අපි එහෙම ඒ කාම සංකල්පනේම නිවන කියලා කියන්නේ කාමායිදෝ අනිත්‍ය දුක්ඛ උපරිණාම ධර්ම. ඒ කාම ධර්මයන් අනිත්‍යට යටායි දුකටපත් කරන තුනේ විපරිණාමයි කරවලු ධර්ම. ඒ සම විපරිණාමයන්ට භාව උපද්දිත පෙරකරගෙන දුක්ඛ දෝමනස් උපාදාපා. ආනේ ආදානෙන් ලබාගත්තා වූ රූප ගන්ධ ගන්ධ රස ස්පර්ශ දේර බාහිර කාම වස්තු ඒවා විඳින හොඳට තියෙන ඇස් දෙකක් හොඳට අහින කන් දෙකක් මේ නාසයක් දිවක් කයක් කියන මේ සංකේය ධර්ම අනිත්‍යක අනාත්මක වෙනවම අනිත්‍යක ඉවරනම ධර්මයේ අන්නේ යොදතනාම අන්‍යතත් අන්‍යතත් භාවයේද වෙනස් භාවයක දෙහිච්ච ගමන් එච්චර හොඳ රූපයක් තියෙනවාද එච්චරම හොඳ දුකක් තියෙනවා එච්චර හොඳ අද්දකක් තියෙනවා අද්දක නැති වෙනකොට එච්චර හොඳ එච්චරම විකාර දුකක් ඇති වෙනවා එන්න ඒවා වෙනස් වෙන සුළු බවක් දැක්ක වෙනස් වෙන බව නිසා උපජ්ජති රෝග පරිදේව දුක්ඛ රෝගලට පායනවා ඒ නිසා ඔය කියන කාම සංකල්පණයේ සමන්දී රූප භාවයේ ලබන දසුවා තාවකාලිකයි ප්‍රයුක්තයි දුක්ඛයි විපරිණාමයි මේ විපරිණාම භාවයේ කාන්තෙම රෝග පරිදේව දුක්ඛ රෝගලට පායනවා කියන්නේ ඒක නිසා අපි යෝජනා කරනවා මොකද මේ දෙවෙනි මතයේ කියලා කියන්නේ මොකද යෝජනා කරන්නේ යතුරු ආයම පත්තන් නිත්‍යව කාමයේ නිත්‍ය අකුසලයේ ගන්නේ අවිතක්කන් අවිතාරං විවේකයන් තේරුසුකම් පදමච්ඡාන උතකම් පද්ද විහෙරති. ඒ නිසා කාමයන්ගෙන් ගෙවුණු අකුසල ධර්මයන්ගෙන් ගෙවුණු ඉස්සලක තියෙන කාමයන්ගෙන් සමස්තිකේ අමංගේ වූතු පරිවාරය. ඒක තමයි උත්තර වාදී ජීවන ලබන්නේ කාමයන්ගෙන් සමර්ථිත වෙලා පරි අමංගේ වූතු වෙලා අංග සම්පූර්ණ වෙලා පරිවාර කරනකොට ලැබෙන සම්බන්ධන්නේ වල කියන විවිධ කාණයෝයි. අර ඥාන ඥාන පරිවර්තන වස්තු පරිවර්තන වෙන වෙනවා. නිත්‍ය අසුරේ ගන්නෙ. ඒ වගේම සාධාරණ ක්‍රමයකට ධාර්මික ක්‍රමයක තමයි අපි හත ලබන්නේ. සම්පත්තන් ගෞරවයන් නිවේදනම් පිටුකම් පදම ධාරණ පදම් පද්ධතියලදී. එතකොට මේ දෙකේදී මේ දෙවෙනි කොටසේදී සඳහන් වෙන්නේ සංකප්ප සංකාරෝ ඒකතුක ධෛර්ය ප්‍රථම ඥානය කරනවා. ඒක මේ කවිතක්යෙන් කියලා කියන්නේ මුළු කාමයක් පිළිබඳ විවිධන විදක්යක් ඒ. තමන්ගත්ත මූල කර්මස්ථානයේ තියෙන හිතියට වේලෙන් ලබන විදක්යක්. විදක්කයි කියන්නේ හඳුන්ලා දෙන්නේ අරමුණට හිත නංවල ගැතියි. අරමුණ ධාර්මික වෙනවා ධාර්මික වෙනවා සාධාරණයක් වෙනවා සාධාරණ වෙනවා කාම ගුණ සහිතකක් වෙනවා කාම ගුණ දෙන්නේ එකක් වෙනවා. කොහොම හෝ අරමුණට හිත නංවන ගැතිය විතක්. එතකොට මේ දෙවෙනි පැත්ත දෙවෙනි ධර්මයේ ධර්ම දෙවෙනි වාදයේ ධර්ම එක කියන්නේ සංසක්කම් කියලා එක්ක ආනාපානකට නැත්නම් බින්දුවේ නැගී නැත්නම් අපේ සමගතේ කර්මස්ථානයෙන් බෞද්ධ ප්‍රදාජයේ සුද්ධානක පිළිස්සාදී මොනවා හරි අරමුණක මුත්තර මුතර ඒ අරමුණේම හිත එදීනේ ඇති කරගන්න සංසක්කේ. ඊට හරි කාණ්ඩය කියලා කියන්නේ මම ඉන්නේ මේ අරමුණේක විචාර වෙච්ච විතරම තියෙනවා. දෙවියෝ දෙන අපේ භාෂාවේ තියෙන වෙන අරමුණ අනිවාර්යව මෙලේ කරනවා මෙලේ කරන හැම අරමුණක්ම දිනුනවා. වම කියන හැම වෙලාවෙදීම වම කියලා මෙලේ කරනකොට සංකප්පේ හරියනවා. මේ වම පොළේ වදිනකොට මොන කඩ ගැටියක් වැටුණා, මෙලේ ගැටියක් වැටුණා, විදි දෙයකට ඉදිරියට වැටුණා. ආදී වශයෙන් මේ විචාරය සංකප්ප සංකාරම් දිනවන මම දැන් මෙතන තියෙන මූලික සති ලක්ෂණ පාඩම. ආස්වාද කරනකොට ආස්වාදයෙන් මෙනෙහි කරනවා කියලා කියන්නේ අර වලට හිත නංගනවා කියලා. මේ මෙනෙහි කරපු ආස්වාදයට සිසුනුත් වෙනවා, දුකට වැටුණා, ස්පර්ශයක් විදිහට වැටුණා, අනාදිලාගේ වැටුණා ආදී වගේ ඒක විචාරක විචාර විමුද අනුසහා බලගත්තේ විචාර බුද්ධිය. හරිතනම් ආස්වාද ආසෝක පාස මෙනෙහි කිරීමක් මේකට වටා ගන්න දෙයක් තියෙනවා. ප්‍රස්වාද ප්‍රස්වාද පාස මෙනෙහි කිරීමක් වෙන මේකට වටා ගන්න දෙයක් තියෙනවා නම් විදු තෝර විචක්ක විචාරයක විචාරක විචක්කම් සංසාරය කියන්නේ. මෙන්න මේ සඳහා ආධ්‍යාත්මික බාහිර ඕන වස්තුවක් වෙනවා. ආධ්‍යාත්මික ලක්ෂයේ විචාර බුද්ධිය බොහෝ ප්‍රකටයි බාහිර වස්තුක වල. අපිට පුළුවන් අධිමන්ලිය කියලා බලාගෙන ඒ කන්දිමන්ලිය තව ස්වරක් පාඩේ. මතු රතු නතර නතර නතර වගේ ලෝකම් ලෝකම් ලෝකම් කියන මේ කරන්නේ. අපි දන්නේ මෙනේ කරන මෙනේ කරන වාරි ඒ අරමුණ හිත යනවා. මොකද දුකී උද බෑ රකෙන්න බෑ දැකීම තුයි හැර. ඒ නිසා කියනවා සමත ආරම්භන වශයෙන් ගන්න. උපසන ආරම්භනක මේ විචාරයේ තාමත් වෙනසක් ඇති කරන්නේ හැම වෙලාවෙම විචාරය කරන පාවිච්චි වෙන ආධ්‍යාත්මික වස්තුව ආස්වාද කරනකොට ඒ ආස්වාදයේ දුක් විඳින හැටි ආස්වාදයේ ගුණ ගන්න රස බලන්නේ රසායනික මේක වෙනස් වෙන්නේ එතකොට විචාර භෝගයේ තියෙනවා මේ වෙනස තමයි පෞද්ගලිකව ආස්වාදයෙන් ආස්වාදයෙන් දක්වා වෙනසක් ඊගා ආස්වාදයෙන් කව කොහොමද වෙනස් වෙන්නේ අනිත් පාස්කේ කොච්චර වෙනස් දහයේ කොච්චර වෙනස් වෙනවද කියලා ආස්වාදයේ යත්තාව මේ පරිණාමයේ නැගගන්නේ මේ විචාර භෝගයේ තමයි ඒක සම්මත ආරම්භණය ගන්නකොට ආරම්භනේ හැම වෙලාවෙම බයිතාවක් වෙනවා. බාහිර දෙයක්. බාහිර පොට්ටබ්බ ධාතු තමයි අපි ඉගෙන ගන්න. නැත්නම් කඩින මණ්ඩිය ළඟ නැත්නම් බුද්ධානුස්සතිය කියන බුදුරජාණන්ගේ ගුණ ගන්නවා. නැත්නම් පස්ස නිමිත්ත කියලා මෛත්‍රී ආකාර කරගෙන සෑම දෙයකදීම අපි බාහිර දෙයක් සමත ආරම්භය වශයෙන් ගන්න. විපස්සනාට ගන්නකොට ගන්න ආධ්‍යාත්මික වූ ආරම්භයක් ඒකට විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර සහිත වූ මේ කතාව මෙතන සඳහන් කරන්නේ බොහෝ සමතාරමණය සම්බන්ධයි. මේ සමතාරමණය දැක්කම හැම වෙලාවෙම අරමුණ මෙනෙහි කළාන ඒ මෙනෙහි කළ අරමුණේ ගුණ. මේ දැකපු බව විචාර බුද්ධිය හිස් වෙන්න දෙන්නවා. විචාර බුද්ධිය පාවදෙන්න. විචාර බුද්ධිය හැම වෙලාවෙම සක්‍රිය වෙන්න. මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක තියෙනවා නම් හරියට ඊළඟ වස්තුවකට පස්සේ ඉස්සලකට අරත්‍යක් මාර්ගිකයන් යනවා වගේ මාළි පිටපණින් නැතිකම නිසා රතේ ගමන් කරන කරන තියෙන සැපසේ මේ ප්‍රීතිය පහළ වෙන පටන් ගන්නවා. ඒ පරදාස්වල ලැබෙන ප්‍රීතියක් අතර වෙනසක් තියෙනවා. අර කාම සුඛය කියන මේකට කියනවා රූප ලෝකේ සුඛය කියලා. ඉතින් රූප ලෝකේ සුඛේ යම් කෙනෙක් යම් මොහොතක අත්දැක්කා නම් ඒ පුදුලර තේරෙනවා මේ කාම ලෝකේ සැප ගන්න හදන මිනිස්සු මොන්න තරම් පහත්. මොනතරම් ලාමක සැපයට ඉල්ලන්නේ බාහිරය හා බැඳිච්ච. දැන් මේ සවිතක්කන් සංකාරම් කියන විදිහට ධ්‍යානකින් හෝ අරමුණකට විතරනේ ලැබෙන සුඛය ඒකේ බාහිර පරිබාහිර වස්තුවක් මතවලදීලනේ මේ විතක්ක විකාර කියන නාම ධර්ම දෙකම තමයි. ඒ නිසා ඕන වෙලාවක ඕන තැනක ඒක ගන්න. ඒකට කතා කරන්නේ පරිවර්තන දේශන හැදුවේ විවේකජම් පිටිතුමක්. අර ඉස්සෙල්ල රූප ශබ්ද ගන්ධ රස සමග තමන්ගේ බුදුතෝ එකට කලවම් වෙලා හැප ලබයි. මෙතන වෙන්නේ රූපයන්ගේ උගෙන් වෙලා. ශබ්දයන්ගේ උගෙන් වෙලා. ඒකවල විවේකයක් උදලා තියෙනවා. විවේකයෙන් උපන්නා වූ පිළිසුක. එතකොට තේනවා ඒ කාම සුඛයක් ඒ වගේම රූප සුඛයක් මේ කියන රූප අධ්‍යාන සුඛයක් දැක්කහම ආනන්ද සත්‍ය විරාමිත සත්‍ය කියලා මේක ධර්මයෙන් පෙළ දෙල තියෙනවා ආමිත දැක තමයි ඔය කාම ලෝකේ මනින්නේ කියන්නේ මොකක්ද සම්බලන්නේ හයිය කරුණ දක්කටම ඔක්කොම බලන්න. ඉතින් ඉන්දියාම රූප රූප ධ්‍යාන ලැබනකොට ලැබෙන සුඛය කියන්නේ මේ මනින්න කියන දේවල් වලින් වෙන්නේ භාවය. ඒක නිසා ආයේයක චිත්ත විවේක කියනකොට මේ ධ්‍යාන සුඛයක් ගන්න මේ විවේක දෙකම අවශ්‍යයි. කාම සැප වල මේ දෙකේම අනිත් පැත්තයි දෙන්නේ කලබලයි සංකරක්කලයි අන්ධහැරේ විතරයි තියෙන්නේ. ඒක නිසා මේ දේශපාලනඥයෝ සමාජ විද්‍යාඥයෝ එහෙම නැත්නම් ආර්ථික විද්‍යාඥයෝ ඒ ලේඛිත විකුණන්න හදන්නේ ඔය කාම කැපිට ගන්න. ඡන්ද පොරොන්දු වාදේ එහෙම නැත්නම් හොඳ දර්ශන වාද වාදේ මොන තමයි විකුණන්නේ සමහර පාත්‍රක වාදයට මේක විකුණනවා සමහර මේ උච්චේද වාදයට විකුණනවා. මේ දෙකෙන් ඇතිකරන කවම කවදාකවත් ඔය ආර්ථික සමාජික දේශපාලන විමුක්තිය අන්‍යයක්වත් කියන්න බෑ කියන්න ශක්තියකුත් නැහැ. ඒක නිසා අද ඉන්දිය වෙන පොත්පත් ගලුවොත් කියන කතාවල් අහුවොත් දැක්කී දර්ශනවාද බැලුවොත් මේ 99ක්ම මිනිස්සු මෙන්න මේ වගේ තමයි ඇලි ගලි වාදේ කරන තාමත් ඉවරෙකුත් නැහැ. නමුත් ඒක සාපේක්ෂව සුක්තක් හෝ යන්තම් හෝ දවසක හෝ මේ මිනිස්යා මේ නිරාමිත සුඛය කියන එක දුක් කියලා කියනවා නම් ඒක පටන් අර ගන්නවා මුල තරම් අවුලක් අර පොඩි ළමයි දැල්ලේ දෙල්ලන් කියලා හදලා ඒ දෙල්ලන්ගේ තමන්ගේ අම්මගේ තාත්තගේ එකත් ඇදී ලොකුවට කලකගෙන කරන ළමා නාඩගමක් තමයි මේ ආර්ථික වාක්‍ය දේශපාලන සහ සමාජික කියන මේ විමුක්තියක් ඔය දිත්ත ළමයි නමුත් මනුෂ්‍ය ප්‍රතිලාභයෙන් මනුෂ්‍ය ජාතිය ප්‍රභාව මේ පරිගයාගේ ප්‍රතිශතය ගත්තොත් ඒක 99.99කට වඩා මේ කාම සම්පත්තිය සඳහාම කාම වශයෙන් ලැබෙන ධිට්ඨ ධම්ම සුඛය ධිට්ඨ ධම්ම නිබ්බානිකම ගතේ ළඟට කරන්නේ. අපි කල්පනා කරන්නේ මේ දේවල් හැන්දවෙනකන් අපි කරන කරන ධිට්ඨේ බලනකොට අපේ මේ ධිට්ඨේ කියන්නේ සියයට කීයක් නිර්ආමිත සුඛය වෙලේ මේ ගත් මේ කර්මස්ථානයේ හෝ සක්මනේ හෝ දිල්ලා වැඩ එළඹ සිටින ගත කරනවාද සීයේ කීයක් මේ කාමගුණ සංකප්පනේ කාමගුණ සමන්විත භූත භාවයේ තා පරිවාරය සඳහා ගත කරනවා ඒක නිසා මේ හැමදාම අපි මේ සූත්‍රය අධ්‍යයනා කරන හැන්දෑවේ ඉස්ලාම ගන්න ඒ දසධම්ම සූත්‍රය එහෙම නැත්නම් අභින්න පස්සේ සූත්‍රය කියලා සඳහන් කරනවා ඒකේ සඳහන් කරනවා අසංගෝතත්වමේ රත්ත්‍රිං දේවා වීති කතං චේති අභින්නම් පච්ච වේති ධම්මං මේ සත්‍ය දිවා දෙකෙන් මට වැටෙන සිත් වේදි. මොන ආකාරයේ එවද කියලා නිතරම කලකා බලන්නේ කියලා කියන යෝගාවචරය. එතකොට උදාලන දෙතමනේටත් අඳුරටත් නිතරම දෙත පහලටත් දෙරෙන්න වගේ. ඔච්චර දෙබ්බට හිතින්නත් වගේ. අඳුම ගානේ මේ ධ්‍යාන සුඛයකටත් හෝ සමත සුඛයකටත් හෝ සිද්ධ හිත නිතරම අර කෙලස් දෙතමනේට අන්ධකාරයට දුවන්නේ කොහටද? මේ කාම සැප සම්පත්තලා නිත්‍ය ධර්ම සුඛයක් සඳහා. ඒ දිට්ඨියම උදේ වෙන්නේ වාගේ ඒක එක්කන විඳින්න පුළුවන් නිසා කෙනෙකුට කියකි ඒ බුදුහාඳුරෝකෝ වෙන කෙනෙක් කියනවා රූප ලෝකය ලබන්නත් පුළුවන් නොලබන්නත් පුළුවන් ඒ නිසා මම කොච්චර කෙරුවක්වත් මගේ මෙලොව වශයෙන් ලබන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව මම ව්‍යාපාර කරනවා කියලා අයිතිවාසිකම් කතා කරාට ඒකදී දෝෂයක් නෑ මොකද මේ මනුස්සයා ඒක ළමයි මේ ලෝකේ රූප ලබයි, ශබ්ද ලබයි, ගන්ධ රස පහස ලබයි. ඊට පස්සේ කියයි අරයට වැඩි මට තියෙනවා. ඊට වැඩි මට අද තියෙනවා කියලා කියාවේ. අන්න ඒක පෙන්වන්න තමයි මේ රූප ලෝකේ පෙන්වනකොට මතක් කරනවා. උන් මොයි කට්ටිය කියන විදිහ ආත්මයක් මම නෑ කියන්නේත් නෑ. ඒ වගේම ආත්මයක් තියෙනවායි කියලා කියනවා නෑ කියන්නේත් නෑ. නමුත් ඒගොල්ලෝ හිතන විදිහ කාම සම්පත්තියේ පරම දිට්ඨ සම්බන්ධීපාණය ලැබෙන්නේ නෑ. ඒකට හේතුව මොකද ඔයගොල්ලෝ වෙන්නේ ඔය රූප සත්‍ය කන්දරක ඉස්පර්ශය අනිත්‍ය භාවයට යටයි දුකට යටයි වෙනස් වෙන සුළු බවට ගෙන විපරිණාමයට යටයි යම් දවසක ඒ ආයාසයෙන් උපයා ගන්නා ලදී අනිත්‍ය දුක විපරිණාමයට පත් වෙනකොට අනිවාර්යයෙන්ම වෙනස්කමකටපත් වෙනවා පරිදේව කියලා අඳන්න අඳන්න කලපෙන්න පටන් ගන්නවා සයිත දින දුක් දෝමනන්ත පාදයටපත් වෙනවා උපායාස බවටපත් වෙනවා උරුලන්න පටන් ගන්නවා නමුත් මේ රූප ලෝකයේ එහෙම උපේන දෙයක් නෑ නිසා ඒක නැති වෙන දෙයක් නෑ නිසා දුක්ඛ දෝමනස් උපායාද කියන එක රූපී වශයෙන් තරම් ගොරෝසු නෑ කියලා මේ ගොල්ල මේ බඩු විකුණනවා අර බඩුවට වඩා හොඳයි කියලා. නැත්නම් මේ වාදේ විකුණනවා ඉතින් කියාපු අර විචුදම රූප වශයෙන් කාම ලෝකයේ කාම සැපයට වඩා මේක ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් මේක තමයි අද තේරවාදයට දාලා තියෙන පළවෙනිම විදිහ. තේරවාද බුද්ධාගමත් මේ කාම ලෝකේ දත සම්පත් එක්කම වෙනදකොට ගිහිල්ලා අයියෝ කියලා හිතනවා අපි නම් ওই වගේ නෑ අපි නම් ওই විචක්ක විචාර දෙකේ තොර නෑ විචක්ක විචාර වයිසයි විවේකයක් අපිට තියෙනවා ප්‍රීතිහයක් අපිට තියෙනවා අපි ප්‍රථම ඥානයේ එනවාදේ කරනවා කිව්වාම අර ජීවිත අනුරණයක් වෙන කාම භෝගේ කාම ලෝකයේ ඇවිත් නැත්නම් විශාල ආධ්‍යාත්මික වූ ආගමික වූ දාර්ශනික වූ වටිනාකමක් තියෙනවා ඒකේ නෝනනේ ඒ මොකද අර කාම සංපatti කියන එක බොහෝ දෙනාන් අත්තර සෝදාන ඉස්සක්කය. නමුත් මේ විචේ කාමයේ විචාපුසලේ අවිසක්කං කවිතාරම් වේති විවේක ධම්මයේ සෝකක් කියන එක අර මිනිස්සු අදාළගෙන හගෙන ඉන්නවා හැබැයි නේනම් ඔයගේ නිර්ාමික මොකක්ද කියනවා කොච්චර හොඳද කියලා. ඒ නිසා පරමවාදයේට පළවෙනිම කියවර පරම විද්ද ධම්ම නිර්වාණ වාදයට වඩා මේ දෙවෙනි එක උදාහරණයක් තියෙනවා. පළවෙනිම කාම සංපatti දෙක රූප සම්පන්න. ඒක උත්තර ලේසියෙන් දැක්කේ. ඒ දෙවෙනියට යෝජනා කරන්නේ රූප ධානය කියන එක ඇත්තටම ආමිෂ සුඛයක් දිනාමිෂ සුඛයක් අතර විශාල වෙනසක් ඇති. දුක් ගන්නවා. දින වශයෙන් ලබන්න පුළුවන් දෙයක්. ඒක ආත්මවාදී තේරුම් බලපාන. නෑ කියලා කියන්නේ. නමුත් අර පළවෙනි එකේ තරම් ආදී නෑ. කාමවත් බැලීමේ මේක එච්චරම ලොකු හානියක් වෙන්නේ මොකද මේ සැපේ ලබලා දෙන කාමවත් පදනම් කරලා නෙවෙයි විවිධ කාමයේ විවිධ අකුසලයෙන් සම්පක්කන් සවිතාන කාමයන්ගේ සාපෝලයෙන් වෙනව විචක්ක විචාරකෙන් චෛතසික දෙක මත ඉඳගයි මේ අලෙන් ධානය ලබන ඒක නිසා ආධුනික යෝගාවචරයට තියෙන ප්‍රධානම සමත වේවා විපස්සනා වේවා ප්‍රධානම කාර්යකාරියේ මුතුකම තමයි මේ විචක්ක විචාර කියන දෙක හිතුවා ගන්න. ඒකට අපි කියනවා සීලය මාර්ගයෙන් අපි කායික වාචික සංවරයක් ඇති කර ගන්නවා. ඒකෙන් විචිත්තම කෙලෙස් අපි සංසිඳව ගන්නවා. දැන් මේ ආත්මයේදී කියනනම් කායවතුන් දෙක දුක්ඛල් කාඩුයි. නැත්නම් දුක්ඛල් නෑ. ඒකට විචිත්තම කෙලෙස් වෙන්නේ නෑ. එතකොට මේ විචක්ක විචාර දෙක හසුරුවනවා කියලා කියන්නේ සතුත්ථාන කෙලෙස් වල තියෙන හික්කීමක්. එහෙම නැත්නම් කියන කාමච්ඡන්ද ව්‍යාපාද සීනමිත උද්දච්ච කුක්ෂිත විචිකිච්ඡා කියන මූලික ධර්ම වෙනුවට වෙනස් වූ විවිධ කාමෝ විවිධ අකුසල ධර්ම වෙනස් අරමුණට බොහෝ වෙලා හිත පැවැත්වීමයි මේකට තමයි වචනේ කල්පමාර්ථයෙන් භාවනාව කියලා කියන්නේ බුද්ධ කාලේ ඉස්සලා. දැන් මෑත කාලෙත් මම දැකලා ඇද්ද කියනවාට මේ දින ඇත්තටම අපිත් මේකට භාවනාව කියලා ඒ මොකද විපස්සනාට යනකොට ඔය දෙක වෙනස්. ඒ නිසා ඒකට විපස්සනාව කියලා කියන්නේ මේ සමතේකම භාවනා කියලා කියන්නේ ඒකට සමතයක් ඇති වෙනවා මොකද්ද සමතේ කියලා කියන්නේ තමන් ගත්තා වූ අරමුණේම මෙනෙහි කරන වාරයක් පාස මෙනෙහි කරන අරමුණ අතුරින වාරයක් පාස ඒ කියන විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ සංකප්පං සංකාරං කියන කරට විතරයි ඒක ජල කරනකොට බල කරනකොට ගැම්මකට එනකොට අනිවාර්යයෙන්ම ඊටි සුඛයක් බාර ගන්නවා ඒ ප්‍රීති සුඛේ කාමයාගෙන් විවේකයි. එහෙම රූප දැකලා ගන්න එකක් නෙවෙයි. කණෙන් අත්දහලා ගන්න එකක් නෙවෙයි. නාසයෙන් රස විඳලා ගන්න එකක් නෙවෙයි. දිවේ මේ නාසයෙන් ගඳ විඳලා ගන්න එකක්, සුවඳ විඳලා ගන්න එකක් නෙවෙයි. දිවෙන් රස විඳලා ගන්න එකක් නෙවෙයි. කයෙන් පාසක් විඳලා ගන්න එකක් නෙවෙයි. ඒ නිසා ඒක විවේකයෙන් ප්‍රීති සුඛං කියලා කියන්නේ. කොටින්ම මේකට සඳහන් කරන්නේ අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥානයේ අත්දැකීම මොකක්ද කියලා. ආනිලෝකයේදී තියෙන්නේ උදේ ප්‍රතිබද්ධ විඥානය. චක්ක විඥානය ඇහි පහළ වෙලා රූප දකිනකොට හොඳ රූප දකිනකොට ඔන්න නිවන් දැක්කා වාගේ. කටත් අරගෙන බලන්නේ. ඒ වගේම රූප විඥානේ පහළ කනට හොඳේ හිලි සංගීතයක්. මේ හොඳට වැඩ කරන සංගීත කණ්ඩායමක් සංගීතය හරියට ලයද කියලා කරනකොට හැමෝටම මේ පැද්දිලා හෙලවෙන මේ මේ අනිත ලලිත ඔන්න අපයක් ලබනවා. ඒක හරිම ආනික භාගයක්. ඒක එන්නේ සත්‍ය මාර්ගයේ. ඊගාවට නාගයේ හොඳ සුලක්. නැත්නම් ජීවිත හොඳ රතන සුලක්. ආයෙත් හොඳ පහසක් ලැබනකොට අපේ විඥානයේ ඒ ඉන්ද්‍රියකට ප්‍රතිපද වෙලා ඈත හෝ කනට හෝ නාගයට හෝ දිවට ඒ ප්‍රතිපද වෙලා ඒ ඉන්ද්‍රිය ධර්මයට ලැබෙනේ බාහිර රූපේ හෝ සද්දේ හෝ ගන්ධ හෝ රසේ ඉඳීගෙන ගැලීගෙන මුදුන නුවණක් එන්නේ. ඒකට කියනවා ඉන්දිය ප්‍රතිපද විඥානය කියලා. ඉතින් මේ නව තාක්ෂණයක් අර කියව ආර්ථික දේශපාලන සමාජික සංවිධානයක් අපිට පොරොන්දු වෙන්නේ මෙන්න මේ කියන ඉන්දිය ප්‍රතිපද විඥානයේ ඉහළම එක දෙයක් කියන්නේ. ඕනම වෙන දැනීමක් කියවත්. ඒකට ප්‍රකාරය සඳහන් ඕනම දෙයක් එන්නද ඒගොල්ලෝ හෙට්ටු කරන්නේ මොකද? ඔබගේ විඥානේ මේ මාර්ගය අපි උත්තර විඥානයේ සම්පර්කණය කරනවා, සමන්ගේ දෝෂ කරනවා, පරිවාරණය කරනවා. ඇයි උත්තරනේ අස්මනාවෙට බේන්න දෙන්නේ අපි පැත්තට එන්නේ නැත්තේ? ඇයි අපිට ඡන්ද දෙන්නේ නැත්තේ? ඇයි අපි මේ භාණ්ඩ දෙලිය ගන්න නැත්තේ? මේ හොඳම දේනේ අපි දීලා තියෙන්නේ සම්පූර්ණ වෙලපකාර කියන එකයි. ඒ කියන්නේ මේ විඥානේ හොඳ ප්‍රතිබද්ධ වුණාට පස්සේ දෙන්න දෙන උත්තරින් සප කල්පනා කරනවා. භූත ලෝකේ කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ අනුන්ගේ ප්‍රතිබද්ධ කරනවා. අප විඥානේ ඉදිරියට ගෙනියනවා. විතර වෙන්නේ යන්නේ ප්‍රතිත්ව தත්ත්වයට එහෙම නැත්නම් ප්‍රාණ தත්ත්වයට කලල தත්ත්වයට පස්සෙකට ඒවා කොහොමද කියන්නේ හැටි තමයි. කලබලයක් නැහැ අංක සම්පූර්ණ කරලක් නැහැ ඒක නිසා විවේකයන් තියෙනවා. විවේකයෙන් හදගත්තා වූ ආනන්දමය ආයකට අපි හිත යොමු කරුවාට පස්සේ අපි හැම දෙයක් ප්‍රමේයක තියෙනවා. මුචිල වෙන බැරිලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස වේදී ව්‍යාපෘත වීමයි. කලබලේ රටකිරීමයි එහෙම නැතුව අරමුණ රූප සත්‍ය ගන්ධ රස වලින් වෙන් වෙලා ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් හිත වෙනකොට විවේකම පිටුලක් පහළ ආනාපාන ක්‍රමකොට කලින් සතුටේදී දීගං වාසලන්තෝ දීගං අත සාමීති පජානාති රත්නම් වාසලන්තෝ රත්නම් අත සාමීති පජානාති කිය මේ දීර්ඝ උද්මනනෝර දීර්ඝ උද්මන ගන්න බව ගන්න පිටු උද්මනනෝර පිටු උද්මන ගන්න බව ගන්න මේ විදිහට ධික බවට හිත බවට ගිහිල්ලා සබ්බ කාය කණිකෝ වේදී කියනකොට මුළු ආත්ම ප්‍රත්‍යාවේ අතරක් නොතද ආත්මයෙන් ප්‍රත්‍යාවේ හිතක් නැතුව හිතේ සත්‍ය පවතින. ප්‍රත්‍යාවේ ආත්මයේ හිතක් නැතුව හිත පවතිනකොට ආස්වාද ප්‍රත්‍යාවේ වෙනසට වඩා ආස්වාද ප්‍රත්‍යාවේ නැති අතරමැද ළඟේ දැන් නිලිගිය කාරණ කාරණ යනකොට නිලිගිය ඇඟල ඇඟිලි කටේ ගිහින් එන්නේ ආවතිලා ඉන්නේ මුලත් ටිකක් කාගෙන කාගෙන යනකොට ඒ විලක්කේ තියෙන පැංගිරව කරන තෝරක් පිළිගහම තියෙන ආන්නේ වගේ ආනාපාන දෙක මැදි අමුතු පිළිගහක් එනකොට සම්බයං ආය සංකාරං අපේක්ෂාමේ දෙහික්කදි කියලා සංකේතෝමේ සංකේතෝමේ දුක් ගන්නකොට යෝගාවචර භාෂාවෙන් කියනකොට කියන්නේ කොහොමද මම ආස්වාදය වන්නාසුදුවේ ඇතුළත්යේ හැපෙන බව දකිනු ආස්වාද දෙක අතර වෙන උණුසුම සිදුවීමකින් බල බලා ගියා යනකොට යනකොට යනකොට හතර ගන්න නොදැනී ගියා. ආශ්‍රවසත් දෙක අතර වෙනස නැතුණා. මම ඉන්නවා දන්නේ නැහැ, කයද දන්නේ නැහැ කියලා අර ඉන්ද්‍රියයන්ගෙන් වෙන් වෙන ගැටයකට නෝනියා. අනුන්ගේ ප්‍රතිබද්ධ ධර්මද යනවා. අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ධර්ම හිත කොච්චර කල් läගලා läගලා läගලා läගලා මුදුලට ගියද කියනවනම් මේකම බයලෝම කිසි දෙයක් වඩපත් වෙන යෝගාවතරය දැන් මම මොකද කරන්නේ කියලා කතා කරනවා. මම දැන් ආනාපාන දෙන්නේ නැහැ. කයට එන්නේ නැහැ. හිතට එන්නේ නැහැ. ආසවකට වෙනසකට එන්නේ නැහැ. හතරදෙනාට එන්නේ නැහැ කියලා අර ඉන්ද්‍රියන් අල්ලගන්න බැරි. අනුගේ ප්‍රතිබද්ධ තාක්ෂයට යනකොට යෝගාවචරය හොඳ සීලක නැත්තම් නැත්නම් කලින් ඒවා කතා කරලා ගුරුවරයා මේක අනුගේ ප්‍රතිබද්ධ තාක්ෂයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තාක්ෂය වලින් පරිත්‍රා අනුගේ ප්‍රතිබද්ධ තාක්ෂය වඩා ප්‍රායෝගික ප්‍රාර්ථකයක් හොඳ සත්‍යයක් කියලා තේරුම් අරගෙන තිබුණ නැත්නම් එන්නතාම පැහැදිලියට බොරුදේ කරන එක තමයි යෝගාවචරය කරන්නේ. ඔතෙන් දෙනකොට නෙමෙයි. මම දැන් මොකද කරන්නේ? ඊගාට ගුරුවරයා හම්බ වෙනකන් හදිස්සි. මොකද ඒ තරමටම මේ කියන පරම නිත්‍ය ධම්ම නිබ්බාන වාදය යන බලන කාම ගුණයෙන් නිබ්බානේ බලාපොරොත්තු වෙච්ච ලෝභ කම. මේ කෑදර කම තාම හිතේ වැඩ කරනවා ගත්ත ආනාපානය තුළ සංසිඳනකොට කය නොදැනී යනකොට යෝගාවචර කලබල තත්ත්වයකට පත් අර විවේකයන් හේතු දුකන් කියන එක දන්නේ. ඉතින් කියන අනින්ජේ ප්‍රතිබද්ධ විඥානය සහ ඉන්ජේ ප්‍රතිබද්ධ විඥානය කියන මේ දෙකේ දෙයකට දෙකේ කොහොමද කියලා දන්නේ. උත්තේවරම ආනුපාතයක් තමයි මම දායක ආපුවාම වඩා පිංචිත් වෙන්නේ දානෙන්න ඕනේ කියන්නේ. ඥානය ඇති කරන්නේ යමක් කිරීමෙන් කලියොත් කිරීමෙන් කුසලයක් පිනක් කරනවා. සීලය කරන්නේ යමක් නොකිරීමෙන් විරමණය නොකිරීමත් නොකිරීමෙන් පින් කරනවා. ඒක කාම සම්පත්‍ය හොයනවා කියලා කියන්නේ ඇහැට රූප හොයලා දීලා ඒ මාර්ගයෙන් හිත කුක්වාගෙන චක්ක විඥානය පාල කරවන ලබන කලියොත් කිරීමෙන් ලබන සැප. අනිත් කොටස විඥානය කියන්නේ රූප වලට අධික වහගෙන ඇහැ ඇද්දක වහගෙන මොන කරකෝ කරකෝ බලන්නේ නෑ. ඇහැ සංසිඳවල කමිට යන දෙන්නේ නැහැ, නාය කරන දෙන්නේ නැහැ, දිවට යන දෙන්නේ නැහැ, කායට යන දෙන්නේ නැහැ. හිත හිත ඉන්න තැනම අකුරවල. ළඟින් කලක. ඒ මොකද අනුන්ගේ ප්‍රතිපද විඥානය එනකොට නොකිරීමේ නිකන් ඉදීමේ නැත්නම් චිත්තකින් චිත්ත විවේකේ ලැබෙන සත්‍යයෙන් අතු කොච්චර ළමාද අතු කොච්චර බොළඳද අපි කොච්චර පුරුද්දට ඇබ්බැහිද කියලා බලනවා නම් අර කුරුඳේ ප්‍රතිවද්ද භාවයේ නැති වෙනකොට අපි අකරණුණා, තනුණා, පාළුණා කියන කටවටපත් කියලා ඉතින් දුන ඊගාට මම මොකද කරන්නේ මගේ භාවනා මෙතෙන් දැලෙන්නේ ඊගාට මොකද කරන්න ඕන කියලා අර පෑදිදී ආයෙ බොර කරනවා. ආයෙ කලවම් කරනවා. මෙන්න මේක නැති කරන්නයි සරුවචනාංශ දේවනාව සඳහන් කරන්නේ. ලක්ෂණයන් කාය සංකාරණ අපේ ශාමයේ දික්කදී ලක්ෂණයන් කාය සංකාරණ සංකාර ප්‍රතිසාමී සිද්ධේ. එන ආස්වාදක ප්‍රාදකය සංකේතයේ සංකේතයේ හුස්ම ගන්නයේ සිද්ධේ. ප්‍රාදකය සංකේතයේ සංකේතයේ හුස්ම ගන්නයේ සිද්ධේ. දැන් බලාපොරොත්තු වෙන තව ඉස්සරහට යනකොට මේකත් වඩා නිවිච්ච මේකත් වඩා පාළු මේකත් වඩා කණු වෙච්ච මේකත් වඩා විවේකයි ඉන්ද්‍රිය ධර්මයකට ගොනු නොවිච්ච විඥාණයට මැන කියා ගන්න බැරි පුදුමාකාර විවේකයක කලකට යනවා දේම මනෝගත මේ ධර්මදාලා ගෝත්‍ර බුදුහාමුදුරන්ගේ ලෝක වෙත මේ මෝඩවාද දෙක අතරවත් මොන තරම් ධර්මයක් තියෙනවා. කාමසදේමයි නිවන කියලා කියන එකට වඩා විවිධ කාමයේ විවිධ කුසලයේ කියන්නේ හැම ඒක විස්තර කරලා දෙන්න ගියා පුදුමාකාර විස්තරයක් තියෙන නිසා කාම ලෝකයේ කාම සම්පත්තිය වන බල්ලෝ නිවල්ලෝ කුතුන් වගේ ඉන්න මිනිස්යන් අතර යම් කිසි කෙනෙක් විවේකජෝ කාම සම්පත්තිය ලබන උන්නත වඳිනවා. ඒ සාස්ත්‍යෙත් භාගයක්. ඇත්ත නෙවෙයි නිවන කියන්නේ වෙන්න පුළුවන් මොකද අපිට බෑනේ. මේ විචලන වශයෙන් විඳින්න පුළුවන් තත්ත්වයක් කියන්නේ නිවන විඳින්නනේ කතා කරන්නේ කියලා. අර කාම සංපත්තිය විචලන දුකේ කියපු කෙනා විවේකයන් නැත්නම් විවිච්ච කාමයේ විවිච්ච අපසලේ ධම්මේ අනිත්‍යං කවිතාරම් විවේකයන් පිළිබඳව කියනකොට පුදුමාකාර ආධ්‍යාත්මික ගතියක් පුදුමාකාර ආගමික ගතියක් තියෙනවා. මේ යෝග ජීවිතයක අපි මේ වගේ දැන තාවකදී අපි ඉස්සරහම කරන කාම සම්පත්‍ය අතහැරීමම අදිරික්කමනේ කියන්නේ. අපි එකෙන් බලාපොරොත්තු වෙන කාය විවේකයට පස්සේ චිත්ත විවේකය. චිත්ත විවේකය කියන්නේ තමයි දීපු අරමුණ දැක දැක දැන දැන ගෙවා ගැනීම. එක දැක දැන දැන ගෙවනකොට කලබල වෙනවා නම් දෙනින් කිරීම අතහැරලා අතපය දිගහලා බලන්න හදන මේ යටකොට තමයි කයි තියෙනවද වම් පැත්ත තියෙනවද උඩු පැත්ත තියෙනවද කියලා ඒකෙන් අදහස් කරන්නේ අපි අර දන්න කරන්නා වූ කාම සම්පත්තිය තමයි යන්නේ අර කාමෙන් තොර වූ අකුසලයෙන් තොර වූ විවේකයේ ප්‍රීති සුඛයේ කියන එක හිතට කොලයි ඒක කොලයි ඉතින් අබ්බන්තරේ මේ පාණ්‍යත්වා ලංකාවේ රටවල දන්න දීගේ වැඩි නොදන්න නොදන්න දීගේ වැඩි දන්න කලවැන්දුන හොඳයි ඇත්තම කලෙන්දු වෙනදී කාලා තියෙන්නේ ඒකයි ඒක දෙන්නේ අතර වෙන්නේ කොහොම නමුත් ඒ කලෙන්දුම මේ නොදන්න දෙයකට වැඩි හොඳයි කියන්නේ මේ විවේකයේ ප්‍රීතිසුඛය දක්වලා දාලා කාම සම්පත් වෙනන්ට යන්නයි අපි කක්කාලයක් දෙක අරින්නේ අතපය අතහැරලා බලන්නේ ඒ නැත්නම් අලුවකට අදාළ නැගිටින්නේ මොකද ඒ වෙලාවේදී අර විපස්සනා යෝගාවචරයක් නම් ඒක මෙතෙන් ඉක්ම ගන්නනේ අර අනියෝගය ප්‍රතිපද විඥානයේ කිච්චේකොට කය පුරාම ඒක පුරාණ දාඩිය ගන්නවා වගේ, කුංගිය උතුරනවා වගේ, නැත්නම් මකුලක් ගන්නවා වගේ, පිටිකට දුවනවා වගේ, කුංගි දුවනවා වගේ මේ වේදනාව එන්න පටන් ගන්නවා. අර මොනක් ඒ කරු. අර උනේ ඇතුලින් පිටවීම වාර. තුන් දින ඇතුලින් වාරත් වෙනසක් හොයාගන්න බැරි තරම් අරුමුනේ ඉන්නව භෞතික ලක්ෂණ නැතුව. අරුමුණ ගන්න කරගන්න බැරි දෙයක්කටපත් වෙනවා. ආන්නේ වගේ අනාරම්‍ය தත්ත්වයට යනකොට කලබල වෙනවයි කියලා කියන්නේ ඒ යෝගාවතර කන ඇඳුම හොඳයි කියන එක තමයි. අලුතෙන් කඩන්න දීගේ මූල ගැටියක් පාන. ඇත්තටම කියනවා අපේ විවර ඒ කාමලෝක නෙවෙයි කාමලෝක පිළිගන්නේ. මනුෂ්‍ය විසින් කළ යුතු මනුෂ්‍ය විසින් කිරීමේ වටිනා දේ තමයි ඒ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච සමිතක්කල් භවිතාරං කියන தත්ත්වය. කිසිම විද්‍යාවක් කිසිම ආර්ථික ආර්ථික විද්‍යාවක් දේශපාලන සමාජයේ තියෙන කටයුතු හිතන්නේ නැහැ මොකද හේතුව එයත් ක්‍රමන්නේ මනුස්සයෙක් හිතවුනේ ගන්න රචනය කරලා ගන්න ඉදිරිය කරලා ගන්න රංගපෑම් කරලා ගන්න ජනමාධ්‍ය යොදවලා මේක අවසල අවසල අවසල අවසල කවදාකවත් එහෙම කෙනෙකුට විද්‍යාඥයෙකුට හෝ තාක්ෂණිකයෙකුට හෝ එහෙම නැත්නම් ආර්ථික වේගයෙන් මානසික සමාජවාදීකට සමාජ ඒකේකට අවදාපත් එක තැනක විනාඩියක් ඉඳගෙන ඉන්න බෑ විනාඩියක් ඉඳගෙන ඉන්න එපා නිස්සබ්ද තැනකට නම් නිස්සබ්ද පුත්‍රයෙක් ඉන්න කියන ගමන් දුෂෝලනවා ලක්කු කරනවා කියන එක මොකද හේතුව කරන්නේම කුක්කලේ කරන්නේම අවසනක ඉතින් අපි යම් තාක්කල් මේ ජීවිතේ නේ ලැබෙන්නේ කියලා ඒක නිස්සාරණය දෙන්නේ ඉතින්ලා ආර්ථික දේශපාලන සාමර්ථ්‍යවල කරාම ඒ තරමටම වන්දි ගෙවන්න වෙනවා අපට මේ විවේකයන් පිසුදු කන්නේ නැත්නම් විවිධ කාමයේ විවිධ අකුරු වෙන්න හදනකොට අර තරණ කරපු සේරම ගෙවන්න ජීවන ගුරු තාත්තේ කරන වරද්දලා වරද්දලා වරද්දලා ආපහු ගමනේ යනවා කියන එක හතකම ළඟට කියනවා. මුතුමාහාරේ අන්න උපදේශයක් කියලා කියනවා මේක ධනෝදේ අතහැරලා ගන්න. මෙච්චර අමාරු දෙයක් ඇත්තටම අර කාපු දේ වමාරල ආය කනවා. ඉතාලම දුක. ඒක අපි ගහගත්තලට අලුත් අපිට කියු කියන්නේ මෙතෙක් කල් කිව්වේ උඹ පැන පැන බදාගෙන ඉතාල උගල ළඟට. ව්‍යාපාරික කියලා තේරෙනවා වෙන්නේ ළඟට වෙනවා. මේ තාම අපි ඉන්නේ පළවෙනි නිත් ධම්ම නිබ්බාන වාදයේ 1 2 5 2 අතර. කියලා හිතනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ කාමයන්ගෙන් වෙන්නේ අකුසලයෙන් වෙන්නේ. අරිකත්ත භවිකාරම් කියන දේ ආවන ඒකට බ්‍රහ්මත්වයක් ලැබෙනවා. බ්‍රහ්මියක් වගේ නම බලකන්නේ. බුදුසසුන ලෝකයේ කුපිට වෙලා දරංගොඩ බදාගත්තා වගේ සියලුම අල්ල බදාගෙන කිසිම කරුණක් නැතුව ඒ බදාගත්ත සියලුම සර්පේ වගේ වයි අනේකම හදි කියලා අහනවා. ඉතින් ඒකට විරුද්ධ වෙන ගමන් අර වගේ යම් කිසි කෙනෙක් සංසක්කන් සංකාරන්තන් ආවනම් උතුම් දෙවියෝ වගේ තමයි තියෙන්නේ. බ්‍රහ්මෝ වගේ තමයි තියෙන්නේ. මුතුන්න්නේ ඇදී බන්ධකේ කාය විවේකෙන් චිත්ත විවේකෙන් හිත විවේකෙන් වෙනසක් විතරයි ගන්න. එනකන් කාම ලෝකයේ ඉඳලා රූප ලෝකෙට හිතනන් දෙකේ එකයි ගන්න. නමුත් ඒ දෙක අතර වෙනස නිසා රූප ලෝකය ගැන කතා කිරීමම දක්ෂින වාදයක් වඩපත් වෙලාගෙන ආගම් වඩපත් වෙලා තියෙන ඒකම විතරගෙන අනිජාතියෙ තියෙනවා. ඇත්තටම ඒක තරම ප්‍රශ්න හරියට නැහැ. ආමරකට බලනකොට රූප ධානයක් නෝ ලොකු දෙයක්. ඒ තරම් මේක කාමයේ කාමදාන සංකරගෙන කාමරාජිනේගේ බැලේ විදිහට කටයුතු කරනකොට කවදද අපේ ඉතින් විවිධ කාමයේ විවිධ අකුසලයේ කියන සම්දර්භය ඉගෙන ගන්න. කවදද අපිට පුළුවන් වෙන්නේ අවිතක්කන කවිතාරන් කියලා ගෙවිගෙන නානාපාන වේම නැත්නම් ගෙවිගෙන ඇතුළේ වගේ මේ දෙන්නේ හැකිනේ නෙමෙයි ඒක යොදාගෙන මේකයි පිළිසිදුව කියලා කියන්නේ මේකයි ගෙවාදමීම කියලා කියන්නේ මේකයි අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ මේකයි පරිත්‍යාගය කියලා කියන්නේ මේකයි අත්හැරීම කියන්නේ මේකයි වෙන්නේ කියන්නේ කියන එක අවබෝධ කරගන්න කොටවද ඒත් මේක ඉවර කරන්න නෙවෙයි භවචනකේ වාදයේ ගෙනවන්නේ ඒ හයිතකන් හයිකාරම් ප්‍රථම ඥානංගෝ සම්පද්දේ ඉතිනේ එක්තාවතාවෝ අයං අත්තා අගම ධම්ම අගම දෙති ධම්ම නිබ්බාන පත්තෝති හෝති කියලා මේක මේකයි පදේ කරගන්න. අයින් ධ්‍යානයේ පත්තේ මෙන්න කවිතක් සවිකාර දෙක සාවුකේ මෙන්න අදන වෙන කුසු කරලා. නමුත් දෙවි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ යනකොට මේ ප්‍රථම ධ්‍යානයේ ආදීනව දක්වනකොට අර ගුරු ආනතන්නේ අයින් කරලා ඊගා ගැත්තව රත්න ධ්‍යානය ගන්නකොට අතාරිනේ වාගේ විශාල විරෝධකමක් තියෙනවා. ඒකේ සියුම් කොටසක් ආදීනවා වගේ. තවත් සියුම් කොටසක් දෙකේ ඉඳලා තුනට යනකොට දෙනවා. තුනේ අපතන තවත් සියුම් කොටසක් තියෙනවා. නමුත් තාම එය ඉන්නේ මේ සතෝ සත්‍යෝ කියන එක්තාවෝග සතෙක් කියන අර වැරදි දෘෂ්ටියිනේ. අපිට මේ කියන්නේ තාම විචිත්‍රයි. මේ දෙකත් වෙනස අල්ලලා දෙන්නේ මේ අල්ලාගත්ත වෙනසම වඩා කියුම් කරමින් කියුම් කරමින් ඉතිරි ධ්‍යාන මාර්ග දෙකට යන්නේ අලිය ගොඩක් කතා කරුත් ඒක අනිදාගේ බණ දෙනකොට ඒක විචිත්‍ර කියන නිසා අපි ඒක සිදුවේ නතර කරගනිමු. මේ වෙනස ප්‍රකට වෙනස ගොරු කියන සාල්ලගත්තා නම් අපි යෝගාචර ජීවිතේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. අපි හැමදාම මතක තියාගන්න ඕනේ කාම දාන කුච්චේ වුණ අපි පටන් ගන්න කාම ලෝකේ. අපි ඉස්ලාම සමිතිකරුවත් විපස්සනා කරුවා මේ කාම ලෝකයට ආ වූ ඒ විවිධ කාම විවිධ අකුසල කියන විදිහට කාමයේ මේ අකුසල ධර්ම දුරු කරලා සංකප්ප සංඥාන් තමයි පරියන්ගේ මුල්ම විනාඩි කාලය අපි ගත කරන්නේ. ඒක සාර්ථකව තමයි අපිට විපස්සනාට දාගන්න පුළුවන්. ඒ නිසා මේ අපිට නිවි කියන වාග් වල ගැන බැලුවලා දැන් මේකෙන් ගන්න තියෙන ආදත්තේ ජීවිතේට ගත්තොත් අපිට දෙකක් වාදී වෙනවා එකක් අපි ළඟ ගන්න බොරෝසේ තියෙන අකුසලයේ තේරුම් ගන්න පුළුවන්. දෙක අපි ළඟ තියෙන ආධුනිකයෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ නරාගතේ මේ ඝන බලගන්න බැරි තරම් පහත් කෙනෙක් කියලා හිතන්නේ අපි ඒක දුක්ක් අපිට තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ ඒකත් ඒක කියලා දෙනකොට පුදුමාකාර විදිහේ මේ ඇතුළත ආධ්‍යාත්මික මෙන්න භෞතික වේදන සංකීර්ණ වෙනකොට වෙනකොට කරන්නේ සාධනෙ පැටේ මේ සාධනේ පන්නේ ඉන්නේ පණේ ඒක නිසා මේක ධර්මතාවයක් විස දර්ශනයක් විස කෙනෙකුට පහත් කළා කතා කරන්නවත් එහෙම කරන්නේ පහත් කියලා හිතන්නවත් ආයෙත් වෙනවා සර්වඥ හැම පරිවර්තනයම සඳහන් කරනවා මම මේක ඉක්මනට කවදාකවත් මම මම මේක ඉක්මනට ඉන්නේ නෑ කියන වෙනසක් මම ලබන්නේ අන්න ඒ සාදී ගුණය තමයි ලක්ෂණාල රූපේ ප්‍රාණත්ම ගැඹුර ඉතින් අපි මේ ධර්ම වඩන ගමන් පුළුවන් තරම් මේ සාදී ගුණය ඒ කියන්නේ අපි භාගවතෝ කියලා කියනවා අවයතනාගේ උන්වහන්සේගේ සාදී ගුණය අන්න සාදී ගුණය විතරේ සිහි කරනවා නම් අපිට පිළිගන්න කතාවක් ආයක් තියෙනවා ආගත දෙයක් කරලා කරන්නේ දැනට අභිනව කියන ගොරෝසුම කෙලෙසේ දැනගෙන ඉදිරියට ය아가න්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා මේ වෙනස අවබෝධ කිරීමේ හැම කෙනෙකුම තාම අවදිය. අපි ඇයි පරියන්කෙන් නැගිටින්නේ? ඇයි අපි අරමුණ අපිට වෙනස් වෙන්නේ? ඊට පස්සේ ඇයි අපි ඒකට ප්‍රතික්‍රියා කරන්නේ? ඇයි අපි මේක තේරුම් ගන්න හදන්නේ කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම දන්නා තැනදී නොදන්නා තැනදී ඉන්ද්‍ර ප්‍රතිපද ඉන්ද්‍ර ප්‍රතිපද විඥානල ඉන්ද්‍ර ප්‍රතිපද විඥානයේ අල්ලාගත්තු දෙයකට ආධාරය වෙන ක්‍රමයෙන් යන ගමනක්. ඒ නිවන දක්වම යන්නේ. අපි ඉන්නේ ගායන මගන්ට ඇවිල්ල බව මතක තියාගන්න. මේ පිටිදෙක ඉතාම සිව් කොටසක් නිසා අපි අතහැරපු කොටස ලැබිච්ච අත්දැකීම ඒ හරිත ඒ කල්තාක දුන්නේ. ඒක මතක් වෙනනම් මේ මෝඩකම් කරන එකක් විදිහට බලන්න. සමහරවිට මේ මෝඩකම් හැටියට මතු කරගන්න ඕනේ. මතු කරන්නේ නැද්ද වෙන්නේ නැතුව. ඒක හිතවට ගන්න නැතුව නූල් ක්‍රමයක් ඇතුලේ තෙන්ට අපිට අපේ වැරදි ටික දුර වෙයි කියලා. අපේ ගෝලයේ ගුරුන් බාටපත් වේවා කියලා හැම කෙනෙකුටම නිසිතන දේ කටයුතු කරනවනම් ඒ මේ යම හරි සුන්දර ඒ වගේම විනෝදාංශයක් බාටපත් කරගන්න පුළුවන්. ඒ නිසා කක්මජාල රූපේ පණිකුණකට හරියම වේලෙදයක්. නමුත් ඒක උනත් ඒ සුන්දර දෙයක් බවට විනෝදාංශයක් බාටපත් කරගෙන කරගෙන යන මේ කක්මජාලයේ ජීවිතේ තව තවත් පුතුවත් ධෛර්යයක්ව ඉදිරිය බලාගෙන කරන යන ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත්තන් දේශනාවේදී මම කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම හැසිරීම භාවීවා කියලා.